අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ධර්මානුස්සති භාවනාව ගැන පැහැදිලි කර දෙන්න. පෙරවන් සරණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භාවනා කර්මස්ථාන 40ක් සඳහන් වෙනවා. ඒ සමසප්තලිස් කර්මස්ථාන නමින් හැඳින්වෙනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, එවාගෙම ආහාරයේ ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර සහ රූප සමාපatti සතර කියලා. එයින් මේ අනුස්සති භාවනා අතර දෙවැන්න ධම්මානුස්සතියයි. ධර්මයේ ධර්මයේ නමින් හඳුන්වනවා පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා අවස්ථා තුනකට. අවද්දුරට කියනවා නම් විනය සූත්‍ර අභිධර්ම නමින් පරියාප්ති ධර්මයේ හැඳින්වෙනවා. නවලෝතර ධර්මයේ හැටියට සතර මාර්ග සතරඵල නිර්වාණය හඳුන්වනවා. ඒ සියල්ලම ධම්මානුසති භාවනාවට අරමුණු වෙනවා. ධර්මයේ ධර්මයේ කියන මේ උත්තරීතර වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටයි අයිති. වෙනක් මොනතරම් ධර්ම තිබුණත් ඒවා සැබෑ ධර්ම නොවන්නේ සරුවක්ඥන් වහන්සේ කෙනෙකුගේ නොවන නිසායි. සරුවක්ඥන් වහන්සේගේ දේශනා සියල්ල මෙලොව සුභසිත පරලොව සුගතිය ශාන්ත නිවන ගෙන දෙන බැවින් ඒක ඒකාන්තයෙන්ම සැබෑ ධර්මයක් ධර්මයේ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා නිරුක්ති වාසයෙන් සලකනකොට අත්තානං ධාරෙන්තං චතුසු අපායේසු වක්ඛ දුක්ඛේච පතමානේ අපතමානේ කත්වා ධාරේති ධම්මෝ කියන මේක තේරුමක් සඳහන් වෙනවා ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්මය අනුව පවතිනවා නම් ධර්මයේ දරාගෙන සිටිනවා නම් ධර්මයේ පිළිපදිනවා නම් ඔහු සතර ආපායට වැටෙන්නේ නොදී සංසාර දුකට වැටෙන්නේ නොදී ආරක්ෂා කරගන්නවා කියන තේරුමින් ධම්මෝ කියන මේ වචනේ හඳුන්වනවා. ඒක තේරුමක්. සබාවන් ධාරේති ධම්මෝ කියලා තවත් අර්ථ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්ම ස්වභාවය දරාගෙන රඳවාගෙන පිහිටුවාගෙන සිටින නිසා ධර්මයේ ධර්මයේ කියලා හඳුන්වනවා. ඒක එක සිතක්, එක එක චාරිත්‍රයක්, එක එක රූපයක්, එක එක මාර්ගයක්, එක එක ඵලයක්, නිර්වාණයක් පාසාම මේ ස්වභාව දරාගෙන සිටීම පවතිනවා. මේ දෙආකාරයෙන් වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ භාවනා කර්මස්ථානා තුළින් ඉතා වැදගත් අරමුණක් වෙනවා. එන් ධම්මානුස්සති ධම්මානුස්සති කියන එකේ තේරුම ඒ පරියාප්ති ධර්මයයි ප්‍රතිපත්ති ධර්මයයි ප්‍රතිවේද ධර්මයයි නැවත නැවත නැවත හිතින් ආවර්ජනා කිරීමේ නැවත නැවත අනුස්මරණය කිරීමේ භාවනාව තමයි ධම්මානුස්සති කියලා හඳුන්වන්නේ. ඒ ධම්මානුස්සති භාවනා වැඩිීමේදී විශේෂයෙන් ඊට උපදේශ පෙළියක් සඳහන් කරන්න තියෙනවා. ධම්මානුස්සතිය වැඩිවීමට හිතට ගතට විවේකී තියෙන්න ඕන. පළමුවෙන් තමාගේ කය සංසිඳවා ගන්න ඕන අත්පා මූණකට දුහවණී කරගෙන ඒ වගේම මහසි වෙලා ඉන්නවා නම් පම්පහස් වෙලා පහසු විහරණයක් ශරීරයට ඇති කර ගන්නට ඕනේ. තමා රක්නා වූ සීලය ගිහි සීලය හෝ පැවිදි සීලය හෝ සීලය පිරිසුදු කරගන්නට ඕනේ. සීලය පිරිසුදු කර ගැනීම සෑම භාවනාවකටම පෙරගමන් වශයෙන් අත්‍යවශ්‍යයි. සීලය පතිත්තාය නරෝ සපඤ්ඤෝ කියලා බුද්ධ වචනේ හැඳින්වෙන්නේ භාවනාවට සීලය පිහිටන්නටම ඕන නිසායි. ඒ සීලයක පිහිටි පමණින් භාවනාවක් සාර්ථක වෙන්නේ ඊට පස්සේ සීලය පදනම් කරගෙන භාවනා කමඨහනක් මෙසේසේ ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ අනුපිළිවෙලින් වැඩි යුතු වන්නේ ඒ විදිහටයි. ඊළඟට භාවනා කමඨහන් දෙන ගුරුවරයෙකුගෙන් මේ භාවනා පිළිබඳව හරියට පැහැදිලිව නිවැරදිව අසා දැනගෙන ධාරණය කරගෙන ඒ අනුව පිළිපදින්නටම ඕනේ. තමා හිතුව මතේ භාවනා කිරීමේදී බොහෝ අත්පරිදි සිදුවෙලා නොමග යනවා. එසේ නොවනු පිණිස ගුරු ඇසුරකින් මේ කලපුරුදු භාවනා වැඩූ කලපුරුදු මේ කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒ විදිහට භාවනාවට වාඩි වෙලා හෝ තමා පහසු ඉරියව්වකින් ඒ භාවනාවට හිත යොදන කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ භාවනා ගුණ හයක් සඳහන් වෙනවා ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ. විශේෂයෙන්ම ඒ ස්වාඛාතෝ ගාථා පාඨයේ තියෙන පද 6 ඉස්සෙල්ලා අපි වෙන් කර ගන්නට ඕනේ. වෙන් කරගෙන එහි මුල සිට අගට අග සිට මුලට නැවත නැවත නැවත පද 6 ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ පද 6 හොඳට ප්‍රගුණ කළාන් පස්සේ එක එක ಗುಣ පදයක් අරගෙන එහි තියෙන ඒ තේරුම් ආවර්ජන කරන්නට ඕනේ. එක එක ಗುಣ පදයක විශේෂ තේරුම් තියෙනවා අර්ථ තියෙනවා. ඒ ගුණපද තේරුම් කරගෙන යාමේදී තමයි ඒ සම්බන්ධව සිතේ බලවත් ප්‍රසාදයක් හිතේ ප්‍රහැදීමක් ඇති වෙන්නේ. ඒ ප්‍රසාදය ඇති ඇති පමණට තමයි හිත සමාධිගත වෙන්නේ. ඊළඟට මේ බාධක වශයෙන් යම් යම් හේතු කාරණා වශයෙන් සඳහන් කරන්නට පුළුවන් ආවට ගියාට භාවනා කළොත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේක හරියට බොහොම ඕනෑකමින් බලවත් ඡන්දයෙන්, බලවත් වීරියෙන්, බලවත් සිතකින්, බලවත් නුවණකින් කරන්නට ඕනේ. එසේ කිරීමේදී ස්වල්පයක් භාවනා වඩලා නැගිටිනවා වෙන වැඩකට යෙදෙනවා අයමත් ටික වෙලාවකින් භාවනාවට වාඩි වෙනවා අයමත් වෙන වැඩකට යෙදෙන එහෙම කරන්න ගියොත් මේ භාවනාවට වඩා හිතේ නීවරණ වැඩි වෙනවා නීවරණ වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවට බාධා වෙනවා ඊළඟට අමතක වෙන්නත් පටන් ගන්නවා. භාවනාව අත්හරින්න වෙනවා ඊට පස්සේ. අන්නේ විදිහේ භාවනාවට බාධක නීවරණ ඇති නොවන හැටියට නිරතුරුව මේ භාවනාව යෙදෙන්නට ඕනේ. ඒ දසුණක් වශයෙන් කියනවා නම් යම් කෙනෙක් විනාඩි 45ක්, පැයක්, පැය එකමාරක් වාඩි වෙලා භාවනා කළා. ඊළඟට ඇවිදිනකොට, වෙන වැඩකට යෙදෙනකොට ඒත් මේ භාවනාව හිතින් කියවන්නට පුරුදු වෙන්නට ඕන. අතරක් නෑර එතකොට භාවනාව හිතේ වැඩෙනවා. එතකොටන බාධක නීවරණ ධර්ම හිතේ පහළවන්නේම නෑ. ඒ විදිහට බාධක නොවන හැටියට උපදේශ ලබාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම අර තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිඨය කියන උපදේශය මතක තබා ගන්නට ඕනේ. සිතගෙන සිටීමේදී, ඇවිදීමෙන් සිටීමේදී, වාඩි වී සිටීමේදී, සයනගතව සිටීමේදී, නිින්ද නොගින් සිටිනවා නම් සෑම වෙලාවෙම මේ මානසිකාරයේ හිතේ පවත්වන්නටම ඕනේ. ඒ විදිහේ පවත්වනකොට මේ භාවනාවට බාධාවක් ඇතිවන්නේම නැහැ. මෙන්න මේක නිසා මේ භාවනාවට බාධක දේවල් අපි මතක තබාගෙන එයින් ප්‍රවේශම් වන්නටම ඕනේ. සමාධියට භාවනා කිරීමේදී තවත් බාධාවක් තියෙනවා. ඒ තමයි භාවනා කිරීමේදී භාවනා රසය භාවනා සමාධිය හිතට වැඩෙන්න වැඩෙන්න බොහෝම ලොකු මානසික සුවයක් සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට බොහෝ දෙනා හිතනවා අහෝ මේ කනිත්‍යයට කියලා දෙන්නෝ තව ආයත කියලා කියලා දෙන්න ඕනේ කියලා අනිත්‍යයට කියන්න යන්න පටන් ගන්නවා. අනිත්‍යයට උපදෙස් දෙන්න යනවා. එතකොට මේ භාවනා පිරිහෙනවා. ඒකත් භාවනා දියුණුවට බාධාවක් වෙනවා. ඒ බව මතක තබා ගන්නට ඕනේ. බොහෝ සෙයින් කරුණා ස්වરૂපයෙන් එන ඒ අදහස් නිසා තමන් අනුන්ට උපදෙස් දෙන්න යාමේ නිසා වැඩෙන්න තියෙන භාවනාව නොවැඩි පහත වැටෙනවා. මෙන්න මේක නිසා භාවනාවට බාධක වන බව තේරුම් ගන්නට ඕනේ. එක කාරණයක් තමයි කඩින් කඩ භාවනා අත්හැරීම. එිනුත් භාවනාව පිරිහෙනවා භාවනාවට බාධක වෙනවා. අනික්කානේ භාවනාව යම් ධර්ම රසයක් වෙනකොට අනිත්‍යයට කියා දෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමාගේ දියුණු වෙන භාවනාව පහත වැටෙනවා. මේ ආදී හේතුන් නිසා භාවනා පිරිහෙන හැටි මනරින් අවබෝධ කරගෙන කටයුතු කළොත් භාවනා දියුණු කරගන්නට පුළුවනි. ඊළඟට මේ භාවනාවේදී චිත්ත සමාධිය වැඩෙන හැටි අපි ඉගෙනගෙන තියෙන්නට ඕනේ. මේ භාවනාවේදී ධ්‍යාන සමාපatti උපදවන්න පුළුවන් වෙන්නේ නැහැ. මක් නිසාද මේ ධර්මානුස්සති භාවනාවේ අරමුණ පරමාර්ථ ධර්මයි. පරමාර්ථ ධර්ම සම්මුති ධර්මයේ වාගේ නෙවෙයි. පරමාර්ථ ධර්මයේ තුල පරමාර්ථ ධර්මයේ අරමුණු කරගෙන මේ ප්‍රථම ධානාදී රූපාවචර ධාන උපදවන්නට අපහසුයි. ලැබෙන්නේ උපචාර සමාධියක් පමණයි. උපචාර සමාධිය කියන්නේ කාමාවචර සමාධියක්. කාමාවචර සමාධියේ උසස්ම තැන තමයි මේ උපචාර සමාධි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ කුසල් අරමුණේ භාවනාවට ගත ධම්මානුස්සති අරමුණෙහි කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතා කියන අංග පහ ශක්තිමත් වෙනවා ඒ ශක්තිමත් වීමේදී අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ඒවා නූපදී යනවා. ඒ වෙලාවට එනිසා මේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙලා මේ ධානාංග පහ ශක්තිමත් වීම නිසා තමයි උපචාර සමාධි කියන සමාධි මට්ටම ලැබෙන්නේ. ඒක චිත්ත වීතියෙන් චිත්ත වීතියට වෙන වෙනවා වෙනස් වෙනවා. එක චිත්ත වේතයේ උපචාර සමාධියේ පිහිටියා ඊළඟට භවංගගත වෙන අය චිත්ත වේතියක් ඒ උපචාර සමාධියෙන් පවතිනවා මේ විදිහටයි ඒක චිත්ත වේතියෙන් වේතියට කඩ වෙනවා අර ධ්‍යාන සමාපත්තිය එහෙම නෙමෙයිනේ ප්‍රථම ධ්‍යානයේ නම් ඉතින් මේ ප්‍රය ගානක් වරු ගානක් උනත් සමාත දාසක් පුරාම පමණ පවා ඒ සමාධියෙන් ඉන්න පුළුවන් හිත භවංගපතිත නොවේ චිත්ත වේතියෙන් වේතියට හිත භවංගපතිත නොවි දිගටම ඒ ජවංශිත වශයෙන් ධ්‍යාන සිත්ම පවතිනවා මෙන්න මේක වෙනස එහෙමයි ඒක රූපාචර ධ්‍යාන සිතක් මේක කාමාචර ධ්‍යාන සිතක් කාමාචර ධ්‍යානයේ තමයි මෙතන උපචාර ධ්‍යාන කියලා කියන්නේ ඒකට උපචාර කියන වචන ලැබුණේ අර රූපාචර ධ්‍යානෙට සමාන්තරයි සමීපයි මෙන්න මේක නිසා ඒකට උපචාර කියනවා ඒ උපචාර සමාධිය ලැබෙන්නේ දැන් ධම්මානුස්සති භාවනාවේ ගුණපද හයක් අපි සඳහන් කරනවානේ ස්වාක්ඛාතෝ සම්දිත්තිකෝ අකාලිකෝ හේහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මේ ගුණපද හයේ තේරුම් කියනවා යම් යම් ප්‍රමාණයකට පළවෙනි ගුණපදයේ ස්වාක්ඛාතෝ කියන්නේ ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිවසාන කල්යාණ වශයෙන් දසූ බැවින් ස්වාක්ඛාතයි එවාගේම අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන භ්‍රමචර්යාව ප්‍රකාශ වන බැවින් ස්වාක්ඛාතයි ඉතින් ඒ ස්වාක්ඛාත කියන එකේ තේරුම් රාශියක් ඉදිරියට මතුවලා මතුවලා දැනගන්න ලැබෙනවා සෝට මුලැමැදාග යහපත් බව තමයි කාදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියවසාන කල්යාණ කියන මේ වචන වලින් කියවෙන්නේ. ඒ ස්වාක්ඛාත වූයේ මක්නිසාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ਸਰුවඥතාඥානෙ යුක්ත නිසයි. සරුවඥන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේම අතට ගත්තේ නෙල්ලි ගෙඩියක් වාගේ අතේ තියෙන රේඛා වාගේ හොඳින් ආબોධ කරගෙන සිටින්නේ. ඕනෑම දෙයක් ආවර්ජනා කළ පමණින් සියල්ල ඒ ਸਰුවඥතා ඥානයට පෙනෙනවා. පුජ්‍යල සංකාන ගැන, එවාගෙම ලෝක ධාතු ගැන, අතීත දේවල්, අතීත ලෝමේ පරම්පරාව ගැන, අනාගත පරම්පරාව ගැන ඔක්කොම උන්වහන්සේගේ ਸਰුවඥතා ඥානයට පෙනෙනවා. එනිසා මේ සියල්ල මනමින් තේරුම් අරගෙන මනාව අවබෝධ කරගෙනයි ਸਰුවඥන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා කවදාකවත් ඒක දුරක්ඛාත වෙන්නේ නැහැ. කියන්නේ අයහපත් දේශනාවක් වෙන්නේ නැහැ. සාර්ථක දේශනාවක් වෙනවා. ඒ වගේම සෞව්‍යංජන කියන්නේ මේ වචන පෙළිය පවා බොහෝම ප්‍රසන්න වචන පෙළියක් වෙනවා බුද්ධ ධර්මයේ. ඒ වගේම කේවල පරිපූර්ණ කියන්නේ හැම පැත්තෙම මේක අර්ථ පිරිපුන් වෙලා පවතිනවා. පරිපූර්ණ අර්ථ සම්පත්තියක් පවතිනවා. ඒ වගේම පරිශුද්ධ Brahmacharya කියන්නේ නිවනට ඒකාන මාර්ගයේ ප්‍රකාශ වෙනවා. මෙන්න මේක නිසා ඒ ධර්මයේ ස්වාඛාත ස්වාඛාත නමින් හැඳින්වෙනවා. ඒ ස්වාඛාත ගුණය ඒ විදිහට තේරුම් අරගෙන කවරක් දෙකක් තුනක් හිතින් කියවලා ඊට පස්සේ එක වචනයක් ගන්නවා ස්වාඛාතෝ ස්වාඛාතෝ ස්වාඛාතෝ මේක බොහෝ වාරයක් හිතින් කියවනවා ඉක්මන් නොවේ පමා නොවේ පැටලෙන්නේ නැතුව හිත යහා මෙහා විසිරෙන්න දෙන්නේ නැතුව නැවත නැවත නැවත කියවද්දි කියවද්දි ඒ ස්වාඛාත ගුණය නුවණට ආબોධ වෙන්න පටන් ගන්නවා නුවණට වැටෙන්න පටන් ගන්නවා ඒ මොහොතේ තමන්ගේ සිතේ ආලෝකයක්ද ඇති වෙනවා ධර්මයේ අරමුණු කරගත්ත ප්‍රීති වේගෙන් උපන්න ආලෝකයක් ඇති වෙනවා ඒ ආලෝකයේ තුලින් තමයි මේ ස්වාඛාත ගුණය කෙරෙහි හිත සමාධිගත සමාධිගත වෙන්නේ ඊළඟට සම්දිත්තිකෝ සම්දිත්තිකෝ කියන තැනේදී සම්දිත්තික කියන වචනේ තේරුමත් සාමන් දක්තබ්බෝති සම්දිත්තිකෝ තමා විසින්ම මේක දතිය යුතු දෙයක්. දැන් උපාධ්‍යයන් වහන්සේ ධර්මය ආબોධ කළා. ශිෂ්‍යයා එක දන්නේ නැහැ. ඒ තමන් වහන්සේගේ අතවැසි ශිෂ්‍ය භික්ෂූන් එක දන්නේ නැහැ. මව්පිය කෙනෙක් ධර්මය ආબોධ කර ගන්නවා. දරුවන් ඒක දන්නේ නැහැ. ඒ වාගේ ඒ තම තමා විසින්ම ආબોධ කටයුතු නිසා සම්දිත්තිකෝ සම්දිත්තිකෝ කියන මේ වචනේ හඳුන්වනවා. තවත් කාරණයක් තමයි ඇත්ත වශයෙන් තියෙන දෙයක් දකිනවා. තියෙන දෙයක් දකිනවා. සම්දිත්තං අරහතේති සම්දිත්තිකෝ කියන එකයි මේ ධර්මයේ නෛර්යානිකයි සෝවාන් ආදී මාර්ගඵල නිර්වාණ ඒවා ඇත්ත වශයෙන් තියෙන දේ තියෙන දේ හරියට දැක ගැනීමට සම්දිත්තික සම්දිත්තික කියලා කියනවා මේක නිසා ලෝකෝත්තර ධර්ම ගැන ඊළඟ ගුණපද පහෙන්ම කියවෙන්නේ. ස්වාකාතෝ ගුණයෙන් කියුනේ පරියාප්ත ධර්මය ගැන. ඊළඟ ගුණපද හයෙන් කියවෙන්නේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳවයි. ඒ නිසා මේ ලෝකෝත්තර ධර්මය තමා විසින්ම මේ ජීවිතේම ආબોධ කටයුතු බැවින් සම්දිත්තිකෝ කියනවා. ඉතින් ඒ තේරුම් හිතින් මේ කරගෙන ඊට පස්සේ සම්දිත්ත්වෝ සම්දිත්තිකෝ සම්දිත්තිකෝ කියන වචනේ බොහෝ වාරයක් හිතින් කියවනවා. බොහෝ වාරයක් හිතින් කියවන්නේ කියවන්නේ කියවන්නේ අර වගේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙමින් ධානාංග පහ ශක්තිමත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වීමෙන් උපචාර සමාධියෙන් හිත සමාධිගත වෙනවා. ඒ වෙලාවට මුළු කයයි හිතයි දෙකම පස්සද්ධි ප්‍රීති සමාධි කියන මේ தත්වයන්ටපත් වෙනවා. බොහොම සැපදායක தත්වයක් මනසට කයට ඇති වෙනවා. ඊළඟට අකාලිකෝ අකාලිකෝ කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත පිළිබඳවයි. සෝවාන් මාර්ගයේ සතරදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ අරිහත් මාර්ගයේ යන මේ මාර්ග සතර යම් වෙලාවක යම් හිතක පහළ වුණා නම් ඒ සිතට අනතුරුවම ලෝකෝත්තර ඵලයට ඒකාන්තයෙන්පත් වෙනවා සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵල සිත පහළ වෙනවා. සකදාගාමි මාර්ග සිතට අනතුරුවම සකදාගාමි ඵලය පහළ වෙනවා. අනාගාමි මාර්ග සිතට අනතුරුවම අනාගාමි ඵලය ලැබෙනවා. අරිහත් මාර්ග සිතට අනතුරුවම අරිහත් ඵලය ලැබෙනවා. මේකට කියන ආනන්තරික සමාධි ඥානය කියලා. ඒ කියන්නේ මාර්ගයේ කනතුරුම ඵලය ලබා දෙන බැවින් එහි තියෙන සමාධියට ආනන්තරික සමාධි කියලා කියනවා. අර රතන සූත්‍රයේ තියෙනවනේ සමාධිමානන්තරිකඤ්ඤමාහෝ කියලා. සමාධින් ආනන්තරිකං ආහූ. ආනන්තරික සමාධියක් මේ සඳහන් කරන්නේ මාර්ගසිතේ සමාධියේ. එතකොට ඒ తত্ত্বය මාර්ගයට අනතුරුව ඵලයේ ගෙන දීමේ ස්වභාවයට කියනවා අකාලිකෝ අකාලිකෝ කියලා. එයින් එක එකින් එකට සිත එනවා. සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵලයේගෙන දෙන බැවින් අකාලිකයි. සකදාගාමි මාර්ග සිතට අනතුරුව සකදාගාමි ඵලයේගෙන දෙන බැවින් අකාලිකයි. අනාගාමි මාර්ගයට අනතුරුව අනාගාමි ඵලය ලැබෙන බැවින් අකාලිකයි. අරිහත් මාර්ගයට අනතුරුව අරිහත් ඵලය ලබා දෙන බැවින් අකාලිකයි. මාර්ගයටපත් වෙලා දින ගණන් සති ගණන් වසර ගණන් ගත වෙලා නෙමේ ඵලය ලැබෙන්නේ. අද කාලයේ සමහරු කියනවා මාර්ගය මං අහවල් දාසේ ලැබුවා අසවල් දාසේ තමයි ඵලයටපත් උනේ ඒක වැරදි නිගමනයක්. ඒ නිසා මාර්ග සිතට අනතුරුම ඵලය ලබා දෙන බැවින් ඒක තමයි අකාලිකෝ අකාලිකෝ කියලා හඳුන්වන්නේ. එතන මාර්ග සිතට අනතුරුව ඵලය ලැබෙන හැටි තේරුම් ගැනීමට මාර්ග චිත්ත වීතිය අඳුනා ගන්නට ඕනේ. යම්කිසි කෙනෙක් විපස්සනා භාවනාවේ සංකාරුපේක්ඛාතෙක් විපස්සනා වැඩිලා දැන් ඉතින් මාර්ගඵල ලබන්න සුදුසු තත්ත්වයට ආවා නම් ඊළඟට හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජන සිතක් පහළ වෙනවා මනෝද්වාරා වර්ජන සිතට අනතුරුව කාමාවචරික ජවන්සිත හතරක් හේලියට ඇති වෙනවා ඥාන සම්ප්‍රයුක්ත ජවන්සිත හතරක්. ඒකත් පළවෙනි ජවන්සිතට කියනවා පරිකර්ම කියලා. දෙවෙනි එක උපචාර, තුන්වෙනි එක අනුලෝම, හතරවෙනි එක ගෝත්‍ර භූ. මේ සෝවාන් මාර්ගයේ සම්බන්ධයි ගෝත්‍ර භූ කියන්නේ. එතකොට ඒ සිත් තුනකින් පරිකර්ම, උපචාර, අනුලෝම කියන මේ සිත් තුනෙන්ම කරන්නේ විපස්සනා භාවනාවක්. තමන්ගේ හිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනිච්චයි අනිච්චයි අනිච්චයි කියලා විපස්සනා කරනවා ඒ ජවන් සිත් තුනේ. ඊළඟට සමාධි ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි කියලා අවබෝධ වෙනවා මෙනෙහි කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සංස්කාර අනත්තයි අනත්තයි අනත්තයි කියලා මෙනෙහි වෙනවා. ඔය අවස්ථා තුන ඒ මේ මුලින් ඇති වෙන ජවන්සේ තුනකට පහළ වෙනවා. ඊළඟට ගෝත්‍ර භූසිතෙන් කරන්නේ නිවන් අරමුණු කරනවා. විදර්ශනාවක් නොවේ නිවන අරමුණු කරනවා. ඊළඟට මාර්ගසිත සෝවාන් මාර්ගසිත පහළ වෙනවා. සෝවාන් මාර්ගසිත පහළ වෙනකොට ඒක නිරුද්ධ වෙනකොටම සෝවාන් ඵලසිත පහළ වෙනවා. චිත්තවාර දෙකක්. සෝවාන් ඵලසිත දෙකක් පහළ වෙනකොට ජවන්සිත ප්‍රීතියේ ජවන්සිත නපම හතක් පිරුණා වෙනවා. මුලින් හතරක් සඳහන් වුණා මාර්ගයයි ඵලසිත දෙකයි හතයි. ඊළඟට හිත භවංග පතිත වේලා තමා ලබාගත් මාර්ගඵල නිර්වාණ අරමුණු කරන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා. සකදාගාමී මාර්ග චිත්ත වේතියක් ඒ විදිහමයි. ඒකෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන, පරිකාරම, උපචාර, අනුලෝම, උවෝදාන කියලා හතරේ නිහිත. ගෝත්‍ර භූ කියන්නේ නෑ මේ ගෝත්‍ර භූ කියන්නේ සෝවාන් මාර්ග චිත්ත වේතිය සිතර පමණයි. ඊළඟ මාර්ග චිත්ත වේතිය වලදී ඒ ගෝත්‍ර භූ වෙනුවට ඕදාන කියන නමින් තමයි හඳුන්වන්නේ හතරවෙනි හිත. ඊළඟට තමයි සකදාගාමි මාර්ගසිත. මාර්ගසිතට අනතුරුව සකදාගාමි ඵල සිත් දෙකක් වේලියට පාවෙලා භවංගපතිත වෙනවා. අනාගාමි මාර්ගචිත්ත වේචත් ඒ විදිහයි. එතෙන්දෙත් අර වාගේ මනෝද්වාරා වර්ජන පරිකාරම උපචාර අනුලෝම වෝදාන කියන සිත් හතරයි ඊළඟට අනාගාමී මාර්ගසිත ඊළඟට අනාගාමී ඵලසිත දෙකක් 15 ගවංග ප්‍රතිත වෙනවා අරහත් මාර්ගසිත වේතියත් ඒ විදිහයි මනෝද්වාර වර්ජනයේ පරිකර්ම උපචාර අනුලෝම වෝදාන මාර්ග අරියත් මාර්ගසිත අරියත් ඵලසිත දෙකක් 15 වෙනවා මේ කිව්වේ සාමාන්‍ය විදිහටයි තවත් කියනවා බොහෝම ගැඹුරු නුවණ ඇති අයට ගැඹුරු නුවණ ඇති අයට අර මුලින් ඇති වෙන සිත් හතර වෙනුවට තුනක් සම්පූර්ණ වෙනවා. තුනකින් සම්පූර්ණ වෙනවා. මනෝද්වාරා වර්ජන උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සෝවාන් මාර්ග චිත්තීතේ මුල් සිත් තුන. එතකොට හතරේන එක මාර්ග පහ හය හත තුනම ඵලසිත් තුනක්. කොයි දෙයට තීක්ෂණ ප්‍රඥාවන්තයන්ද පරිකරම කියන සිත අවශ්‍ය වෙන්නේ නැහැ. උපචාර අනුලෝම ගෝත්‍රභූ වෝදාන කියන මේ සියත් අනුපිළිවෙලින් ඇවිල්ලා හතරෙනි සිත මාර්ග සිත පහ හය හත සිත් තුනම ඵල සිත් බාට පැමිණෙනවා මෙන්න මේ ක්‍රමයටයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල ප්‍රතිලාභය සඳහන් වෙන්නේ එතකොට ඒ නිසා මේ මාර්ගයට අනතුරුම ඵලයෙන් දෙන බැවින් ඒ ගුණයට කියනවා අකාලිකෝ අකාලිකෝ කියලා. ඉතින් ඒ අකාලිකෝ ගුණය නැවත නැවත නැවත සියවන දහස් වර හිතින් කියවනවා. හිතින් කියවලා කියලා භාවිතා වෙන්න වෙන්නේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ ධානාංග ශක්තියමත් වෙනවා. ධානාංග ශක්තියමත් වීමෙන් හිත උපචාර සමාධියෙන් සමාධිමත් වෙලා තින් දිග වේලාවක් උපචාර සමාධියෙන් යුතුව ඉන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒහිපාසිකෝ ඒහිපාසිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. යම්කිසි කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වුණා නම් ඒ තැනැත්තා අනිත්‍යයට කියන්න පුළුවන් මෙන්න මේ බලන්න මේ මාර්ගයේ ගමන් කරනවා නම් මෙන්න සෝවාන් මාර්ගඵල ලැබෙනවා. තවත් කෙනෙක් සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත්ත්වයටපත් වෙනවා. ඒ උතුමන්ඩ පුළුවනි තවත් අයට කියා දෙන්න මෙන්න මේ බලන්න මේක සත්‍යයි මේක විදියට මේ භාවනාව හරියට වැඩුවොත් මේ ප්‍රතිඵලය ලැබෙනවා ලැබෙනවාමයි කියලා මෙහි එව මේ බලවයි දැක්වීමද සුදුසු වෙනවා. එසේ දැක්වීමද සුදුසු වෙන බැවින් ඒකට කියනවා යහිපාසිකෝ යහිපාසිකෝ කියලා. ඉතින් යහිපාසිකෝ කියන මේ අර්ථය මෙනෙහි කරලා ඊට පස්සේ වචන පමණක් බොහෝ වාරයක් ඉතිං කියවෙනවා. එහිපස්සිකෝ එහිපස්සිකෝ එහිපස්සිකෝ මේ වචනේ සියවර දහස්වර හිතේ කියවන්නේ කියවන්නේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ ධානාංග ශක්තිමත් වෙලා ඒ ධාන අංග පහ ශක්තිමත් වීමෙන් ඉති උපචාර සමාධියටපත් වෙනවා. එිනත් උපචාර සමාධිය දිගට පවත්ව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඕපනායිකෝ ඕපනායිකෝ කියන්නේ ලෝකෝත්තර ධර්ම ගැනමයි. ඕපනායිකෝ කියලා කියන්නේ උපනායනං අරහතීති ඕපනායිකෝ සිතට අරමුණු කිරීම වශයෙන් පමුණවා ගත යුතුයි. කියන තේරුමයි ඕපනයිකෝ ඕපනයිකෝ කියලා කියන්නේ. උපනායන කියන්නේ වෙත පැමිණීම, වෙත පමුණවා දීම. එතකොට මෙහිදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි තමන්ගේ සිතේ උපදවා ගැනීම වශයෙන් සිතට පමුණවා ගත යුතුයි. මාර්ග සිත් ඵල සිත් හතර හතර හතර ඒ සියල්ල තමන්ගේ සිතේ පහළ කර ගැනීම වශයෙන් ඒ කියන්නේ භාවනාවෙන් වැඩි දියුණු කිරීම වශයෙන් උපදවා ගත යුතු බැවින් ඒකට කියනවා චිතට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියලා. නිර්වාණ ධර්මයේ උපදවා ගන්න දෙයක් නොවේ. අරමුණු කරන ධර්මයක්. එතකොට මාර්ගඵල ශිෂ් හතරෙන් මාර්ග ශිෂ් හතරෙන් ඵල ශිෂ් හතරෙන් ඒ නිර්වාණය අරමුණු කරන්නට තියෙනවා. ඒ නිර්වාණය අරමුණු කිරීමට කියන සිතින් පැමිණිය යුතු තැන කියලා. සිතින් පැමිණ අවබෝධ කටයුතු බැවින් ඕපනයිකෝ ඕපනයිකෝ කියන නිර්වාණයටත් මෙසේ ඒ මාර්ග ශිෂ්‍ය අතර ඵල ශිෂ්‍ය අතර සිතේ උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම වශයෙන්ද සිතට පමුණවා ගත යුතු බැවින් ඕපනයිකෝ කියන මේ අර්ථය ගැනෙනවා ඊළඟට තින් මේ එක වචනේ ඕපනයිකෝ ඕපනයිකෝ ඕපනයිකෝ කියන වචනේ සියවර දහස් වාර අන්‍ය විහිතෙනෝවි මනා සංපත් මනසින් යුතුව හිතින් කියවන්නේ කියවන්නේ හිතේ නීවරණ යටපත් වෙනවා. ධානාංග පාසක්තිමත් වීමෙන් ඉත උපචාර සමාධියට පැමිණෙනවා. මෙසේ මේ පස්වෙනි කාරණේනු චිත්ත සමාධි උපදවාගත හැකි වෙනවා. ඊළඟට පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහි කියන මේ ගුණපදයෙන් හඳුන්වන්නේ ලෝකෝත්තර ධර්මමයි. විඤ්ඤෝ හේ කියන්නේ ඥානවන්තයන්ට නමක්. ඥානවන්තයන් විසින් ඕන මේ ධර්මී ආબોධ කරගන්න. සුද්ධ වචනේ සඳහන් වෙනවා මහා පුරුෂේ තරකාටේ 19 වෙනි එක අතේනි එක පඤ්ඤවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ මහණෙනි මේ ධර්මය ආબોධ වෙන්නේ ඥානවන්තයාටයි නුවණ නැති තැනැත්තාට නෙමෙයි කියලා. එතකොට ඥානවන්තයෙක් තමයි සීලය හොඳින් ආරක්ෂා කරන්නේ. ඥානවන්තයෙක් තමයි සමත භාවනාව දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි විපස්සනා ඥාන දියුණු කරන්නේ. ඥානවන්තයෙක් තමයි මාර්ගඵල නිවන් ලබන්න සමර්ථ වෙන්නේ. එතකොට එක ජීවිතයක නෙමේ බොහෝ කාලයක් මහා කල්පසිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ඈත සිටන් හරි හිත දියුණු කරලා දියුණු කරලා ඒ දියුණු මනසෙන් නුවණින් තමයි මේ ධර්මී අවබෝධ කළ හැකි වෙන්නේ. එසේ යම් කිසි කෙනෙක් තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් එවැගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දෙවියන් බ්‍රහ්මයන් කවර නමුත් යම් පමණට නුවණ දියුණු කරගෙන සිටියා නම් ඒ දියුණු මනසක් ඇතියා විසින් තමාගේ නැන පමණින් මේ ධර්මය ආબોධ කරගන්නවා සමහර කෙනෙකුගේ සිතේ දියුණුව තියෙන්නේ සෝවාන් වීමට පමණයි සෝවාන් වීමට පමණයි එහෙනම් ඌට ඒ සෝවාන් මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙකුගේ හිතේ දියුණුව තියෙන නුවණ දියුණු වෙලා තියෙන සකදාගාමි වීමට පමණයි. එහෙම කෙනෙකු විසින් සකදාගාම මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. කා සමහර කෙනෙකුගේ හිතේ දියුණුවේ අනාගාමි වීමට නුවණ වැඩෙන්න පුළුවන්. එම කෙනෙකුට අනාගාමී මාර්ගඵල ලබන්න පුළුවනි. තවත් සමහර කෙනෙකුට අරිහත් වූද ප්‍රතිලාභ කරන්න නුවණ දියුණුවේ. එහෙම කෙනෙකු විසින් අරිහත් මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. තව සමහර කෙනෙක් ඒ අරිහත් මාර්ගඵල ලබනකොට ත්‍රිවිද්‍යා ඥාන ලබන්න සමර්ථ වෙනවා. තව සමහර කෙනෙක් අරිහත්ත්වයේ ලබනකොට සත් අභිඥා අභිඥා හයම ලබන්න සමර්ථ වෙනවා. තව සමහර කෙනෙක් ඒ අරිහත්ත්වයේ ලබනකොටම චතුපටිසම්භිදා කියන විශේෂ ඥාන හතරක් ලබන්න සමර්ථ වෙනවා. තවත් සමහර ඥානවන්තයෙක් සෝලස මහා ඥාන ප්‍රතිලාභ කරගන්න සමර්ථ වෙනවා. මෙන්න මේ විදිහට තම තමාගේ නැන පමණින් මේ ධර්මීය අවබෝධ කටයුතු වෙන බව ආවර්ජනා කළ ඊට පස්සෙන් ඒක වචනේ ගන්නවා පච්චත්තං වේදිතම්බෝ පඤ්ඤත්ත පච්චත්තං වේදිතම්බෝ පච්චත්තං වේදිතම්බෝ කියන මේ වචනේ අරගෙන සීවර දහස්වර හිතින් කියව කියවා ඉන්නකොට ඒ ධර්මය අරමුණු කරගෙන හිත නීවරණ යටපත් වී ධානාංග ශක්තිමත් වී සමාධිගත වෙනවා. මෙන්න මේ විදිහටයි මේ ධම්මානුසති භාවනාවෙන් හිත සමාධි කරගන්නේ. ඒ සමාධි භාවනා වැඩිීමේදී ඒක තහවුරු කරගන්නේ කෙසේද කියන එකත් අපි දැනගන්නට ඕනේ. විශේෂයෙන් සමාධි භාවනාවක් ලැබීමේදී අර අර්පණා සමාධි වලදී තියෙන පංචවිද වසීතාව කියලා පංචවිද වසීතාව ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවේකන කියලා. ඒ වගේම මේකෙත් තියෙන්න තෝන මේ උපචාර සමාධියටත් ඔය පංචවිද වසීතාව පුරුදු කරලා තියෙන්න තෝනේ. ඒ කියන්නේ හැම විටම ආවර්ජන කරනවා තමන් පුරුදු කරන ඒ දහම් ගුණ පදය. දහම් ගුණ පදය ආවර්ජන කරනවා. එතකොට ඊළඟට මා මෙතෙක් වේලා මේ සිතේ සමාධිය පවත්වන්නට ඕනි කියලා කාලසටහන හිතා ගන්නවා. අසවල් වෙලාට මේ සමාධියෙන් මම නැගිටින්න ඕනේ කියලා කල්ැතුව හිතා ගන්නවා. ඊළඟට ඒ ඒ සියල්ල සම්පූර්ණ කරලා අවසානයේ සමාධියෙන් නැගිටලා ප්‍රතිවේක්ෂා කරන්නත් පුරුදු වෙනවා. ඒකට ආවර්ජනයේ සමාපජ්ජනේ අදිත්‍යානේ වුට්ටානේ පච්චවේකනේ කියන මේ කරුණපා හරියට මේ ප්‍රගුණ කරගත්තා නම් ඔහුගේ ඒ උපචාර සමාධිය නොනැති බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඒ හැර භාවනාවේ සමාධිය ලැබුවා පමණයි වසීතා පුරුදු නොකර හිටියානම් ඔහු ඒ සමාධියෙන් පිරිහෙනවා. අයතින් මුලින්දලාම යන්නට වෙනවා. සමාධ ලබන්න බැරි වෙන්නත් පුළුවන්. මොකද ඊට පස්සේ මේ ධ්‍යානයේ කියන උපචාර ධ්‍යානය ගැන බලවත් ඡන්දයක ආශාවක් ඇති වෙනවා. ඒ ආශාවට කියනවා ධ්‍යාන නිකාන්තිය කියලා. ඒ ධ්‍යාන නිකාන්තිය නිසා අය හිතුවට ලැබෙන්නේම නැහැ. මොකද ධ්‍යාන නිකාන්තිය කියන්නේ ලෝභ හිතක්, තෘෂ්ණාවක්. තෘෂ්ණාව ඇති වුණා නම් අය ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා නැවත මුලින්දලාම අර කුසල ඡන්දය, කුසල වීර්යය, කුසල චිත්තය, කුසල වීමංසා උපදවාගෙන නැවත අනුපිළිවෙලින් මේ භාවනා වැඩුවොත් ධ්‍යාන ලැබෙනවා. අන්න ඒ විදිහට නිසා නැවත මේක නොපිරියෙන්න පිණිස ප්‍රගුණ කරන්නට ඕන උපචාර සමාධියක් ප්‍රගුණ කරන්නට ඕන බොහෝ වේලාවක් මේ නිරතුරුව භාවිතා වෙන හැටියට. ඒකද කියනවා යත්සට්ඨිකං යාව යත්සට්ඨිතං යාවතිච්චිකං ආදී වශයෙන් යම් තැනක යම් වෙලාවක යම් අරමුණක මේ හිත සමාධිය ඕනම වෙලාවක ගන්න තරම් පුරුදු වෙන්නට ඕනේ. එතකොට ඕන වෙලාවක ඒක සමාධිය ඇති කරගන්න පුරුදු වෙනවා නම් ඒක පිළිහෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධ්‍යානයේ තහවුරු වෙන පිළිස උපචාර ධ්‍යානයේ තහවුරු වෙනු පිණිස තමන් ඉගෙන ගන්නට ඕනේ උපදේශ ලබාගෙන තියෙන්නට ඕනේ ලෝකෙනිහි පවත්වා ගන්න නැවත නැවත නැතේක ආවර්ජන සමාපජ්ජන ආදී වසීතා පහට පුරුදු කරලා නැවත නැවත ඒ භාවිතාව කඩ නොකර පවත්වන්නට ඕනේ. ඒ කරගෙන යනකොට මේ භාවනා බොහොම සාර්ථකව දියුණු කරගන්නට පුළුවන්. ඒ උපචාර සමාධිය. ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනාවේ ආනිසංස මොනවාද? ධම්මානුස්සතිය වැඩිීමේදී විශේෂානිසංසල බුද්ධානුස්සතියේදී සේම ලැබෙනවා. ධම්මානුස්සතිය වඩන තැනැත්තා සුවසේ නිඳා ගන්නවා. සුවසේ අවදි වෙනවා. නපුරු සීන නොපිනෙන කෙනෙක් වෙනවා. එවාගෙම අර දෙවියන්ට ප්‍රිය වෙනවා. මිනිසයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. වසවිස අවියාවද ගිනි විපස්සි වලකිනවා. ශරීර වර්ණය පැහැපත් වෙනවා. එවාගෙම හිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකතර බාට පැමිණෙනවා. බුද්ධ ගරුත්වය විශේෂයෙන් ඇති වෙනවා මේ ධර්මයේ දේශනා කළ සරුවක්යන් වහන්සේ කාන්තේ සම්මා සම්බුද්ධයි කියලා සරුවක්යන් වහන්සේ ගැන අසීමිත ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රසාදයක් ඇති වෙනවා එවාගෙම ධර්මයේ පිළිබඳව බොහෝම ගෞරවයක් ඇති වෙනවා ධර්මයේ පිළිබඳ බොහෝම ගරුකටයුතු ප්‍රසාදයක් ඇති වෙනවා ගියේ තැති ගැනීම නැති කෙනෙක් වෙනවා එවාගෙම බොහොම ප්‍රීති සෝමනස්ස බහුල කෙනෙක් වෙනවා ඒ ධර්මයේ සම්වර්ෂණය කරන්න කරන්න හරියට මේ ධර්ම භාණ්ඩාගාරයක් වගේ පූජනීයත්වයටපත් වෙනවා. එවැගේම ධර්මයේ ප්‍රගුණ කිරීමේ කුසලයේ නිසාම සිතූ පැතූ දේ ඉෂ්ට වීමේ වාග්යද ඇති වෙනවා. එවැගේම ධර්මයේ මෙනෙහි කරන්න හැමදාම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පවත්වන්න සමර්ථ වෙනවා යම්කිසි පාපයක් කරන්න ඉදිරිපත් වෙන වෙලාවක උනත් ධර්මයේ සිහිපත් වීමෙන් ඒ පාපයෙන් අත මිදෙනවා. එපමණක් නෙමේ ධර්මයේ ආභාවිතා කිරීම හේතු කොටගෙන මේ ජීවිතයේ අරිහත්ත්වයටපත් නුනනම් භවයක් භවයක් පාසා සුගති ලෝකයක උපදිනවා. උපනුපන් තන ත්‍රි හේතු උත්පත්ති ලැබෙනවා. එවාගෙන් පිට සක්වලක නූපදී මංගල සක්වල උපදින්නේ වෙනවා. ධර්මයේ ගැනම සමාගීත පුරුදු කරපු නිසා උපනුපන් තන ධර්ම සංඥාව ඇති වෙනවා. දහම්සොන රාජ්‍යවන්ත වාගේ ධර්ම සංඥාව ඇති වෙනවා. ධර්ම සංඥාව ඇති වෙනව පමණක් නෙමෙයි ඒ හේතුවෙන් හැම වෙලාවෙම ධර්මයේ සොයන්නෙක් වෙනවා. ධර්මයේ සොයලා ධර්මයේ තව තවත් අවබෝධ කරගන්න ව්‍යායාම කරන්නෙක් වෙනවා. ඒ වගේම යම්කිසි වැරදි වැඩක් කරන කෙනේ දුටුවක් වහාම ධර්මානුකූලව කරුණු කියලා ඒවෙන් වළක්වන්න සමර්ථ වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වී වදාළසේක් නම් ඒ ධර්මයේ ඇසුරෙන් තැත්තා වෙත වඩිනවා. ඔවට පිහිට වෙනවා. මෙන්න මේ විදිහේ ආනිසංස රාශියක් මේ ධර්මානුස්සති භාවනාවෙන් ඉඳ ගන්න පුළුවන් වුණා මෙලෙවටත් පරලොවටත්. එනිසා මේ ධම්මානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාවට සමගාමීවම ආනිසංස ලැබෙනවා කියන එක අර්ථ කතාවලද පැහැදිලි කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ ධර්මානුස්සති භාවනාව විදර්ශනාවට නගන්නේ කෙසේද? ධම්මානුස්සති භාවනාවෙන් විපස්සනාට හැරෙන්නේ කෙසේද කියන එක අපි විශේෂයෙන් දැනගෙන තියෙන්න ඕනේ. සමහර කෙනෙක් මුලින් ඉඳලාම මේ ධම්මානුස්සතිය වඩමින් විපස්සනා කරන්න යනවා. ඒකෙන් දෙකම කෙරෙන්නේ නැති වෙනවා. එකක් ඉස්සෙල්ලා දියුණු කරගෙන ඕන තව එකකට දැස ගන්නට. ඒක නිසා ධම්මානුස්සති භාවනාවෙන් මේ විදිහට උපචාර සමාධි වාර 6ක් උපදවන්න පුළුවන්නේ. ඒ උපචාර සමාධි වාර 6 උපදවලා එයින් ලබාගත් සමාධි ආලෝකයෙන් ඊළඟට ධ්‍යාන සමාප්‍රත්‍ය වලට හැරෙන්නට ඕනේ. කෙලින්ම උපචාර සමාධියෙන් ධාතු මනසිකාරයට යෙදিলা විපස්සනාවට පිවිසෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒකට කියන සුස්ක විදර්ශනාව කියලා. ඒ ධ්‍යානයටපත් නොවි උපචාරයෙන් පමණක් විපස්සනාට හැරෙනකොට සුස්ක විදර්ශනාව කියලා කියනවා. ඒ කෙනෙකුට ධ්‍යාන අභිඥා නැතුව අර ධ්‍යානාලෝකයෙන් තොරව විපස්සනා වැඩිීමේදී නාම රූප ධර්මයන් සියුම් ලෙස දැක ගන්න අපහසු වෙනවා. එනිසා ඥානවන්ත යෝගාවචරයා විසින් ගුරු උපදේශ ඇතිව උපචාර සමාධිය ලබාගත් නිසා නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ආනාපාන සති සමාධිය වැනි ධ්‍යාන උපදවන්නට ඕනේ. ආනාපාන ධ්‍යාන සතරම උපදවලා ඊට පස්සේ මේ ද්වක්ඛේසාකාර ධ්‍යානත් උපදවන්නට ඕනේ. තේසා ලෝමාදී කොටස් 32කට ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්නට ඕනේ. ඊළඟට තවදුරට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට ඕනේ සඳහා ආලෝකයක් පහළ කරගන්න අවශ්‍ය බැවින් ඕදාස කෂණේ වඩන්නට ඕනේ. ඕදාස කෂණ සඳහා බාහිර සුදු අරමුණක් අවශ්‍ය නැහැ. අපේ ශරීරයේ තියෙන ඇටසැකිල්ලෙන් හිස්කබල අරගෙන ඒක ඕදාත සංඥාවට හරවන්නට ඕනේ. Taman ඉදිරියට හිස්කබල හිතින් අරගෙන තවත් හිස්කබල 10ක් 12ක් හිතින් එකතු කරගෙන ඕදාත ඕදාත ඕදාත කියන මානසිකාරයෙන් ඕදාත කෂණ වැඩිීමේදී නීවරණ යටපත් වූ කෙනෙක් බැවින් ඊතා ඉක්මනින්ම උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති පහළ වේදමා. ඒ ප්‍රතිභාග නිමිත්ත සුදෝසුදු ආලෝකයක්. ඒ සුදෝසුදු ආලෝකය උඩ යට සරස අනන්ත ලෝක ධාතුව වල වෙත අනුපිළිවෙලින් විහිදවන්නට ඕනේ. විහිදවලා ඊළා ධ්‍යාන හතරක් උපදවනවා. කසින ධ්‍යාන හතරක් ඕදාත කසින ධ්‍යානව වශී කරගෙන ඊළඟට මෛත්‍රී භාවනාවට හැරෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන 528ක් උපදවන්න සමර්ථ වෙනවා. කරුණා භාවනාවක් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. මුදිතා භාවනාවක් වඩනවා. ධ්‍යාන 132ක් වඩන්න සමර්ථ වෙනවා. උපේක්ෂා භාවනාවක් වඩනවා. ධ්‍යාන 132ක් උපදවනවා. මේ විදිහට බ්‍රහ්ම විහාර ධ්‍යාන සම්පූර්ණ කරනවා. ඊළඟට අසුභ ධ්‍යාන තියෙනවා. අවිඥානික දසාසුභ උද්දුමාතක විනීලක ආදී ඒ අසුභ මේ ආලෝකයෙන් බලාගෙන එයින් ප්‍රථම ධ්‍යාන 10ක් උපදවනවා ඊළඟට බුද්ධානුස්සතියක් වඩන උපචාර ධ්‍යාන 9ක් ඊළඟට මේ මරණානුස්සතියක් වඩන උපචාර ධ්‍යාන 8ක් පමණ මේ විදිහට සතර කමඨාන් සියල්ල සම්පූර්ණ කරගන්නවා තවත් දුරට ධ්‍යාන ශක්තිය දියුණු කර ගැනීම පිණිස උපචාර උපාධ්‍යාන වහන්සේලාගෙන් ආචාර්යයන් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන නීල කසින ධ්‍යාන, තීත කසින ධ්‍යාන, ලෝහිත කසින ධ්‍යාන මේ ශරීරයෙන්ම කොටස් වලින් වඩෙනවා. වර්ණ කසින. ඊළඟට පඨවි කසින ධ්‍යාන, ආපෝ කසින ධ්‍යාන, තේජෝ කසින ධ්‍යාන, වායෝ කසින ධ්‍යාන, ආලෝක කසින ධ්‍යාන, ආකාශ කසින ධ්‍යාන කියලා කසින භාවනා 10ෙම රූපාවචර ධාන හතර හතර උපදවනවා. ඊළඟට ආකාශ කසිනේ හැර ඉතිරි කසිනේ නමයෙන් එකින් එකට අරූප ධාන හතර උපදවනවා. මේම ධ්‍යාන ශක්තිය වැඩි කරගන්නවා මේ විපස්සනාවට පදනම් කර ගැනීම පිණිස. ඒක තමයි බොහොම සාර්ථක පිළිවෙල. ඒ මොකද ධ්‍යාන ශක්තිය අධිකතර බවටපත් කරගෙන ඒ ධ්‍යානාලෝකයෙන් මේ රූපකයට ආලෝකයේ විහිදුවලා රූප කයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතු වෙන් කර ගන්නවා. සතර ධාතු වෙන් කර ගන්නකොට ඒකේ ලක්ෂණ 12ක් තියෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක්, ආපෝ තේජෝ වායෝ තුනේ ලක්ෂණ 2 2 සියල්ල 12යි. ඒ 12 ආකාර මේ මහා භූත රූප ලක්ෂණ 12 තේරුම් අරගෙන ඊට පස්සේ මේ මහා භූත රූප හා බැඳී තිබෙන රූප කලාප වෙන් කර ගන්නවා. රූප කලාප ගැන රූප මිති මිතියකට උපදිනා රූප කලාපවල රූප 10, රූප 9, රූප 8 ආදි වශයෙන්. එතකොට කර්මජ රූප කලාප එක ශරීරයක තියෙනවා වර්ග 8ක්. චිත්තජ රූප කලාප 8ක්. එවාගෙම උතුජ රූප කලාප 4ක්. ආහාරජ රූප කලාප දෙකක් බැගින් එක එක ශරීරවල තියෙනවා. ඒ රූප කලාප කොහොම දැකලා ඊට පස්සේ බාහිර වස්තු වල තියෙන රූප කලාප බලනවා අවිඥානික වස්තු වල. ඊළඟට සවිඥානික සත්ව කොටාසන රූප සියල්ල බලනවා. ඊළඟට තමන්ගේ සංකාණයේ ධ්‍යාන සිත් තිබුණානේ ඒ ධ්‍යාන සිත් සමවැදී සමවැදී ඉන්නගේ ධ්‍යාන චිත්තචාසුක ධර්ම විපස්සනාවට ආරෝණවෙන් කරගන්නවා. ඊළඟට ධ්‍යාන නොවූ මනෝද්වාරික කුසල ජවන් සිත්වල පංචාද්වාරික කුසල ජවන් සිත්වල චිත්තචෛතසික ධර්ම වීකර ගන්නවා ඊළඟට අකුසල චිත්ත ජවන් ජවන් වේති සිත්වල සියලුම චිත්තචාෂක ධර්ම වෙන් කර ගන්නවා ආධ්‍යාත්මික సంతානෙ. ඊළඟට බාහිර කුජල సంతානවලත් මේ නාම ධර්මයන් වෙන් කර ගන්නවා අනුමාන කරමින්. ඔය විදිහට අජ්ජත් බහිද්දා රූප ධර්ම නාම ධර්ම සියල්ල දැකලා ඒවැයි හේතුඵල සම්බන්ධතාවයක් සොයනවා. හේතුඵල සම්බන්ධතාව සොයලා එක එක රූපයක එක එක චිත්තයක එක එක චෛසිකයක තියෙන ලක්ෂණ කියන ස්වභාවය, රසය කියන්නේ ක්‍රියාකාරීත්වය, පච්චුපට්ඨාන කියන්නේ හිතට අරමුණ ආකාරය, පදට්ඨාන කියන්නේ ඒ දෙයට ළඟම තියෙන උපකාරක හේතුව. ඔය කාරණා හතර වෙන වෙනම මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඊට පස්සේ සම්මර්ෂණ ඥාණයෙන් පටන් ගන්නවා ත්‍රිලක්ෂණයට ආරවන්නේ. ත්‍රිලක්ෂණයට හැරවීමෙන් පස්සේ තමයි ඒක විපස්සනා කියලා කියන්නේ. ඊළඟට ත්‍රිලක්ෂණ විපස්සනාවෙන් ඒ සම්මර්ථන ඥාණයෙන් උද්‍යව්‍ය ඥානෙ උද්‍යව්‍ය ඥාණයෙන් භංගානුපස්සනා ඥාණයෙන් එහාට ඉතින් භයතුපාඨාන ආදීනව නිබ්බිදා මුංචිතුකාමිතා පරිසංකා සම්පේතන සංකාරූපේකා කියන මේ ඥාන පරම්පරා වඩනවා මේ විදිහටයි මේ ධම්මානුසුති භාවනාවෙන් සාර්ථක ලෙස විපස්සනාව දියුණු කරගන්නේ ඉතින් ඒ විදිහට විපස්සනා වඩන කෙනෙකුට තමන්ගේ හිතේ අර ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග මාර්ගාංග ධර්ම පරිපූර්ණ බවට පත් වෙලා තිබුණා නම් සම්පූර්ණ වෙලා තිබුණා නම් පාරමී සම්පූර්ණ පිළි තිබුණා නම් ඔබට සංකාරුපේක්ඛා ඥාණයෙන් අනතුරුව අර මුලින් සඳහන් කළාසේම මාර්ග චිත්ත වීති පහල කරගන්න පුළුවන්. ඒ මාර්ග චිත්ත වීති එකින් එකට වෙන වෙනම වඩලා අන්තිමේදී එක එක මාර්ග චිත්ත මාර්ගඵලයට අනුතුරුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වීමෙන් තමා ලබාගත් මාර්ගය මේකයි ඵලය මේකයි නිර්වාණය මෙහෙමයි ප්‍රහේන කෙලස් මෙහෙමයි ඉතිරි කෙලස් මෙහෙමයි කියලා එකින් එකට ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ කරගන්න සමර්ථ වෙනවා. එහෙම අරිහත්ත්වයේ දක්වාම මේ ධම්මානුස්සති භාවනා පදනම් වෙනවා මාර්ගඵල නිර්වාණාභෝධය පිණිස. ස්වාමීන් වහන්සේ ධර්මානුස්සති භාවනා වඩා රහත් වූ ඇත්ද? ධම්මානුස්සති භාවනාවෙන් රහත් වූ බොහෝ උතුමන් වැඩෙන්නේ ඇති. එයින් ප්‍රසිද්ධම රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. අපේ සරුවක්යන් වහන්සේ පිරිනිවන් පාන්න තුන් මාසයකට ඉස්සර සංඝ පිරිසට දේශනා කළා මහණෙනි මගේ වයස දැන් මුහු කුරා ගියා මගේ ජීවිතයට මම පිහිට කරගෙන අවසానයි මාව සිං කළ යුතු බුද්ධ කිසේ බුදු කිසේ සම්පූර්ණයි මම තුන් මාසයකින් ක්‍රිමාම් පානවා කියලා. ඒ නිසා සමාන පෘතුජන භික්ෂූන් වහන්සේලා සමිති සමාගම් කණ්ඩායම් වශයෙන් පවත්වමින් සරුවක්යන් වහන්සේ පිරිනුවම් පාන අපි එකට මොනවද මේ කරන්න ඕන කොහොමද අපි කටයුතු කරන්න කිය සමාගම් පවත්වනවා. නමුත් ওই සමාගමට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියේ නැහැ. ධම්මාරාම කියන ස්වාමින් වහන්සේ වැඩියේ නැහැ. එක ස්වාමින් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට පැමිණිලි කළා ස්වාමීනි මේ ධම්මාරාම ඉෂ්ඨවරය අපේ මේ සමිති සමේ සමාගම් වලට එන්නේ නැහැ. අපේ මේ ශාසීන් වලට එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මාරාම භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. කැඳෙව්වාම ආසාව දාලා මොකද ධම්මාරාම මේ සංඝයාගේ එකතුවට නොයන්නේ. ඉතින් මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ පහදා දුන්නා ස්වාමීනි මම තාම පෘතුජනයි. දැන් භාග්‍යතුන් වහන්සේ තුන් මාසෙකින් පිරිනුවම් පානවා කියලා සංඝයාට දැනුම් දුන්නා. ඉතින් මම පෘතුජන නිසා මං හිතුවා බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාන්න ඉස්සර මං රහත් වෙන්න ඕනේ. මම රහත් වෙන්න ඕනේ කියන එක අරමුණු කරගෙන මම මේ ධම්මා ධර්මයෙන් ඇසිරෙනවා කියලා. එවෙලාවේදී සරුවක් යනවා සාදුකාර දෙලා ස්තුති කළා. මේ ධම්මාරාම ඉස්තර නම තමයි මට කරන ගෞරවය නිසසේ කරන්නේ. මේ සමිත සමාගම් පැවැත්වීමෙන් ගෞරවයක් කරනව නෙමෙයි. කියලා ධර්මය ගැනම ප්‍රශංසා කරමින් අනුශාසනාවක් කළා ධම්මාරාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සනම් භික්ඛු සද්ධම්මාන පරිහායති කියලා. ධම්මාරාමෝ මේ භික්ෂූන් වහන්සේගේ సంతානයේ ධර්මයේ ආරාමයක්. ඒ කියන්නේ ධර්මයේ පිහිටි තැන පිහිටුවාගෙන ඉන්නවා ධර්ම මන්දිරයක්. ධම්ම රසෝ මොහුගේ සිත ඇලීගෙන පවතින ධර්මයේ. ධම්මං අනුවිචින්තයන් නැවත නැවත හිතන්නේ මේ දැනත් මේ තැනත් අධර්මයේ. ධම්මං අනුස්සරං මේ ධර්මයේමයි නිතර අනුස්මරණය කරන්නේ. සද්ධාමාන පරිහායති මේ නම සද්ධර්මයෙන් පිරෙන්නේ නැහැ. නේදට ධර්මයේ ආරාම කොට ධර්මයේ ඇලීගෙන ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයේ අනුස්මරණය කරමින් ඉන්න භික්ෂුව ධර්මයෙන් පිරෙන්නේ නැහැ කියලා මේ දේශනාව කරනකොටම ධර්මයේ මරමුණු කරගත්තේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ අර විදිහට ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සහිතව සතර මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. මේක වැදගත් සිද්ධියක්. ඒක නිසා ධර්මයේ අරමුණු කරගෙන තමයි ඒ උත්තරමයන් වහන්සේ අරිහත්ත්වයටපත් උනේ. බොහෝ සෙයින් සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ලක්ෂ ගණන් කෝටි අසංග ගණන් දෙන නිවන් දකින්නේ ඒ ධර්මය අරමුණු කරගෙනයි. ධර්මය අරමුණු කර ගැනීමෙන් තමයි උන්වහන්සේලාගේ සිතේ සමාධිය වැඩිලා ඉහිපෑදී දෙවි බඹුන් සමාධිය වැඩිලා මාර්ගඵල නිර්වාණ අවබෝධ වෙලා තිබෙන්නේ. එනිසා මේ ධර්මය අරමුණු කරගෙන ධර්ම මානසිකාරයෙන් මාර්ගඵල ලැබූ පිරිස මෙතෙක් කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒසා ප්‍රමාණ පිරිසක් මේ ධර්මානුස්සතියෙන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා කියන එක අපට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. අද දවසේ අපි බොහෝ කරුණු කාරණා සද්ධර්ම වර්ෂා වැඩසටහන ඇසුරින් ඉගෙන ගත්තා. අපේ ජීවිතයට එකතු කරගත්තා. අපි ස්තුතිවන්ත වෙනවා. নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. නාගපුකුණේ අරියසීල ස්වාමීන් වහන්සේට ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන තුළින් මේ සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙමින් මේ භාවනා ක්‍රම පිළිබඳව ඉතාමත්ම නිර්වුල්ව අපට තේරුම් කර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශාසන දජ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍යනාව විනය රිධම ස්වාමින් වහන්සේටත් අපි අපේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමෙන් ඔබ වහන්සේට මතු බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා අපි මේ මොහොතේදී ිතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා බොහෝම පුණ්‍යවන්ත දවසක් පුණ්‍යවන්ත සමයක් ඔබේ ජීවිතයට උදා වේවා කියා එසේ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සද්ධර්ම වර්ෂාවලට සාමින් සමුගන්නවා. සමතම තෙරුවන් සරණයි.